ප්‍රඥාවන්ත උදවිය පෙන්වලා දුන්න ධර්මයට අනුව ප්‍රායෝගිකව හික්ම වෙනවා. ඒ ප්‍රායෝගික හික්මන තැනදී නොපනවපු විනයත් විනයක් හැටියට හික්ම දැන් අපි අද ගොඩාක් කාලවට විනය වෙනම කතා කරනවානේ. පනවන්නේ බලෙන් හික්මවන්න. ධර්මයේ හික්මෙද්දී විනය පැනවීමෙන් තොරවත් විනය හික්මීමක් තියෙනවා. එතකොට අපි අර පෙරේදා ධම්මනි සූත්‍රේ කතා කරා ඒ විනය පනවපු කාරණාවක් පිළිබඳව. දැන් එතකොට ඒ වගේ කරුණු පවා ඉස්සර ඒ විදිහට හික්මිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් විකාලේ වළඳපුවා තිබිලා තියෙනවා. හැබැයි විකාලේ වළඳුවට ධර්මයට අනුකූල ප්‍රතිපදාව යන තැනදී රාත්‍රියේ ඒ ධර්මානු ප්‍රතිපදාවය පින්ඩ පාති ගිහිර දානවැන්දුවක් කියලා කියන්න අමාරු සමහරලාවට පළ සමවතින්න කියලා 11 12 නම් එකට දෙකට වගේ වැළඳුවා ඒවා එහෙම අවස්ථා වෙන්න ඉඩ තියෙනවා. හැබැයි රාත්‍රියේ යනවා කියන එක කොහොමද ප්‍රශ්න වෙන එකක්. ඒ නිසා රාත්‍රියේ ගත්තා කියලා නොපැනවපු කාලෙත් කියන්න බෑ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූ පසු විකාලීන වැළඳුවා නෙමෙයි රාත්‍රී වැළඳුවා වැළඳුවා කියලා කියන්න බෑ ඒ වගේ සමහර ශික්ෂාපද සමහර ශික්ෂාවන් තියෙනවා ඇත්තටම දැන් මම එදාර ඉස්මතු කරපු ශික්ෂා පදත් නෙමෙයි ඒවා හික්මෙන විදිහවත් පිළිවෙත් සම්බන්ධයෙන් ආචාර්ය සම්බන්ධතාවයත් එක්ක සහ අර දැන් ඇත්තටම ගත්තොත් අපිට උනත් මෙහෙම හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක ළඟ හිටියොත් අපි කාගේ පැත්තටද නැමෙන්නේ කාටද අනුගත වෙන්නේ බුදුරජාණන් වහන්සේට ඒක සාමාන්‍ය සාමාන්‍ය ස්වභාවයක් එතකොට එහෙනම් අර ආචාර්යා හිටියට උපාධ්‍යය හිටියොත් ආචාර්යයට නෙමෙයි යන්නේ. ඒක වෙනම පස්සේ පනවන්න ඕන. පැනෙවුවා. එතකොට උපාධ්‍යාය ඉද්දි ආචාර්යෙක් නැහැ. එයා ආචාර්ය නිෂේධනය වෙනවා. ආචාර්ය බව. උපාධ්‍යාය තමයි යොමු වීම. එතකොට ඒ වගේ දේවල් බලෙන් කියන්න ඕන දේවල් නෙමෙයි. ඒවා සිදුවෙන දේ. ඊළඟට තමයි දැන් මම එදා කතා කරපු ඒ ශික්ෂා සම්බන්ධ කියන්නේ ඒ විනය වත්පිළිවෙල සම්බන්ධිනුත් ඇත්තටම අර ආචාර්යවරයයි ගෝලයයි අතර සම්බන්ධය තාත්තගේ පුතාගේ සම්බන්ධයක් නම් තියෙනවා. එතකොට ඒ සම්බන්ධය සාමාන්‍ය අර දුරස් භාවයක් නෙමෙයි. සමීප භාවයක්. ගෞරවාන්විත සමීප භාවයක්. එතකොට එතනදී දැන් අපි හිතලා බලන්නකෝ සමීප තාත්තෙක් ඉන්නවා නම් තාත්තට තාත්තේ මට මේක ඕනේ. තාත්තේ මට බඩගිනි. තාත්තා මෙහි යන්නද? තාත්තා මේක කරන්නද? තාත්තා මට අසනීපයි. දැන් ඔය වගේ දේවල් වෙන්නේ නැද්ද? ඒ වගේ දේවල් වෙනවා. ඊටාම සමීපව තියෙන්නේ. ඒ කියන්නේ තාත්තාට නොකිය කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ ආචාර්යයා සහ අන්තේවාසික කියන කාරණාවේදී එවැනි සම්බන්ධයක් නම් තියෙන්නේ ඒ විදිහට ඉක්මීමක් තියෙනක බලින් කියන්න ඕනේ නේ. එතකොට මෙන්න මේ විදිහට ශාසනය තුල ධර්මානුරූප ධර්මානුකූලව යථාර්ථවාදීව ප්‍රතිපදාවක හික්මෙන්න යොමු වෙච්ච තැනදී විනයක් නොපැනුවාට විනයක හික්මීමක් තියෙනවා. විනයක් පණවන්න ඕනේ මෙතන මොකක් නිසාද? ධර්මයට අනුකූල ප්‍රතිපදාව නොහික්මෙන තැනදී තමයි විනයක් පණවන්න ඕනේ. ඒක ඇත්තටම සද්ධර්ම ප්‍රතිරූප සූත්‍රයේත් හම්බ වෙනවා. ඒකෙක් විනයක් පණවන්න ඕනේ නෑ. ඔය සියලුම දේවල් ඒ විදිහට සිද්ධ වුණේ අනුසයාගේ ප්‍රඥා පරිහානියත් එක්ක. ශික්ෂාව හික්මීම කරන්න එපා කරන්න කියන මෙන්න මේ කාරණා ප්‍රඥාවන්තයට කියනකොට ඒක හිමම කරනවා යා. දුෂ්ප්‍රඥයට කියනකොට ඒ කෙනාට සාධාරණී කරුණ වෙනවා. සාධාරණී කරුණ වෙවිලා නොකරන පැත්තට යමු. මෙන්න මේ හා සම්බන්ධ දේශනාවක් මම අද ඔබට කියලා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙකේ තියෙන ලටුකිකෝපම සූත්‍රය. කැට කිරිල්ලි උපමා කරලා වදාළ දේශනාව. ඒවම් මේ සංවසින් ආනන්ද උත්තමයන් ඉදිරිපත් කරනවා ඒකං සමයම් භගවා අංගුත්තරා අංගුත්තරාපේසු විහෙරති ආපන නාම අංගුත්තරා පාණ නිගමු. බුදුරණවහන්සේ දවසවල වැඩ වාසය කරේ අංගුත්තර අංගුත්තර රාප කියන ජනපදයේ ආපන කියන අංගුත්තර රාපයන්ගේ නියම් ගම. භාග්‍යතුන් වහන්සේ අවසරුවේ පෙරවරු කාලේ පින්නපාත ගිහිල්ලා ආපන නිලංගමට පින්නපාත ගිහිල්ලා පින්නපාත වළඳලා දිවා විහරණය සඳහා එක්තරා වනලැහැබකට ඇත්පැඩ වැඩම කරන්නට යෙදුණා. උදායි භික්ෂුවත් ඒ වැඩ කරන්ට යුතුනේ ආපන කියන ඒ ගමේමයි ආපන ගමට පින්නපාත කරගෙන වළඳලා ඉවර වෙලා උදායි භික්ෂුවත් ඒ විදිහටම වනාන්තරය ඇතුළට වැඩිය. එහෙම වනාන්තරය ඇතුළට වැඩියට පස්සේ උදායි භික්ෂුව රතකෝ ආයස්ම උදායිස්ස රහෝගතස්ස ප්‍රතිසල්ලීනස්ස ඒවන් චිතතෝ පරිවිතක්කෝ උදපාලි. මෙහෙම හිතවිල්ලක් ඇති වුණා. බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහත්තා බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානං උපහත්තා බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං අපහත්තා බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහත්තා. මොකද බුදුරණ යාට හිතුනේ උදාය ස්වාමීන් වහන්සේට ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපිව බොහෝ දුක් වලින් බැහැර කෙරෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ සැපයක් අපට සැලසෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ අකුසල් වලින් බැහැර කෙරෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කුසල් වලට යොමු කෙරෙව්වා කියලා මෙන්න මේ විදිහට උදාය ස්වාමීන් වහන්සේට හිතුණා. ඊට පස්සේ අතකෝ ආයස්මා උදායි සායන්න සමයම් පටිසල්ලේන වුද්ධිතෝ යේන භගවා තේන උපසංකම උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා උදායි භගවන්තං එතදෝච උදායි භික්ෂුව හවස් කාලේ විවේකයෙන් නැගිටලා බුදුරන් වහන්සේ ළඟට වැඩම කළා බුදුරන් වහන්සේට වන්දනා කළා පැත්තකින් වාඩි වෙලා හිට කියනවා ඉදමයන් බන්තේ රහෝගතස ප්‍රතිසල්ලීනස එවන් චේතසෝ පරිවිතක්කෝද පාදි ස්වාමීනි මම උදකලා වෙන්නකොට මට මෙන්න මේ විදිහේ චේතෝ පරිවිතරකයක් ඇති වුණා මොකද්ද හේතු පරිවිතරක ඇති වෙච්ච භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපිව බොහෝ දුක් වලින් මිදෙව්වා භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ සැපේ යොමු කරා භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ අකුසලෙන් මිදෙව්වා භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ කුසලයට යොමු කරා කියලා මෙහෙම විතරකයක් ඇති වුණා ස්වාමීනි කියලා දැන් මේ උදාය වික්ෂෝ බුදුරණවහන්සේට කියනවා මයන්හි බන්තේ පුබ්බේ සායන්නේව බුඤ්ජාම පාතෝවා පාතෝච දිවාච විකාලේ ස්වාමීනි ඉස්සරාපි හවස් කාලයේ උදේ කාලයේ දවල් කාලයේ විකාලයේ වැළඳුවා හැම වෙලෙම වැළඳුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි දවල් කාලයේ විකාලයේ බුදුන් බලදීම අතහරින්නේ. භික්ෂුන් අමතලා වදාලා. එතකොට ස්වාමීනි අපට මහත් වෙහෙසක් හටගත්තා. ධම්නසක් හටගත්තා. සද්ධාවන්ත ගිහි උදවිය විකාලේ තමයි ප්‍රණීත දේවල් දෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ හවස් කාලේ ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ කියන්නේ ප්‍රණීත දේවල් අද උනත් රාත්‍රියේදී හදන්නේ ප්‍රණීත දේවල්. ප්‍රණීත දේවල් දෙන්නේ රාත්‍රියේදී භාග්‍යතුන් වහන්සේ මේක එපා කියවනවා කියලා පස් දුකක් ඇති වුණා කිව්වා. ඒක බලන්නේ නම් ඒ එතකොට මම අර එකයි කිව්වේ ධර්මයේ යොමු වෙච්ච අය රෑ කාලේ නොවැළඳුවාට හවස පින්දපාතේ නොගියා කියලා කතා කරන්න දානි නොවැළඳුවා කියලා කතා කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට තිබිච්ච ප්‍රේමයත් යම්පිනෝ සද්ධා ගහපති වාග්යතුන් වහන්සේලා තිබුච්ච ප්‍රේමයට ආදරයත් තේමයන් බහන්තේ භගවති ප්‍රේමංච ගාරවංච හිරිච්ච උත්තප්පංච සම්පස්සමානෝ එවං එවන්තං දිවා විකාල භෝජනං පජහං පජහිම්මා වාග්යතුන් වහන්සේලා තියෙන ආදරය භාග්‍යතුන් වහන්සේට තියෙන ප්‍රේමය, ගෞරවය, ලැජ්ජාව, බිය නිසා අර දිවා විකාලේ අපේ බොජුන් අතහැරියා. සවස් කාලයේ බොජුන් වල අපි කලින් සවස් උදේ දවල් හවසත් හැම වෙලේම නේද ඔයබයි භාග්‍යතුන් වහන්සේ අතහරින්න කිව්වට පස්සේ අපි යන්නේ එකෙන් වැළකුණා කියලා කිව්වා. ඒතකොට බලන්නකෝ ලිංගතුකම ආදරය ගෞරවය තියෙනකොට අර කියන වචනේ ඉස්මුදුනින් පිළිගන්නවා. දැන් අර සාරිපුත උත්තමයන් වහන්සේ වැඩ පැහැදිලි කරනවා තීරගාථා තුළ දුටු වරද පෙන්වා දෙන වරදට ගරහා කරන උත්තමයන් මාගේ හිස මත වැඩ සිටීවා කියලා. ඒතකොට වරද කියලා කියන්නේ දැන් අපට පේන්නේ වරද කියලා කියනකොට නිකන් ලෝකේ මට්ටමින් විතරයි. වරද කියනකොට සුකුම දිට්ඨිය පවා පුංචි වැරද්ද පවා අපි බැඳිලා යන අපි ආස කරන අපි ඇදිලා යන මෙන්න පුංචි දේ පවා බන්ධනයක්. එතකොට ඒ ඒ කෙනාට පෙන්වන්න තියෙන අඩුපාඩුව තියෙන්නේ ඒ ඒ කෙනාගේ කෝණය අනුව. මම අර ඊයේ පැහැදිලි කරේ. කාමයේ හැටියට ගිහි ගෙදරදී අහුවෙච්ච බැඳීම් නෙමෙයි පැවිදි වෙන්න ආවට පස්සේ අහුවෙන බැඳීම්. ඊළඟට තවත් ඊට වඩා සූක්ෂම යනවා ධර්ම මාර්ග යනකොට ඇති වෙන බැඳීම්. ඒකවල ක්‍රමානුකූලව අපි අර අල්ලගන්න ස්වභාවවල් වෙනස් වෙනවා. එතකොට එහෙනම් ඒ හැම වරද්දක්ම පෙන්වලා දෙන්නට ඕනේ. ඒතකොට ආදරයේ ගෞරවය යන බලන්නකො මේ පැහැදිලි කරපු විදිය. ඒ කියන්නේ යමු වෙච්ච භාවය කියන කාරණාව ඇති තැනදී කියන කාරණාව තුළ ගැටීමක් ඉන්නේ නැතුව ඒක එහෙයි කියලා පිළිගන්න හිත හැදෙනවා ඒ සද්ධාවෙන් ආදරයෙන් ගෞරවයෙන් යමු වෙච්ච තැනදී. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ හැම වෙලෙම වාදපු මේ එක අපි අමාරුවෙන් වුණත්, ධම්නසින් වුණත් අපි ඒක වැළකුණ භාග්‍යතුන් වහන්සේගේ වචනේ නිසා. ස්වාමීන් ඉස්සර මෙහෙම දෙයක් වුණා. මෙන්න මේ විදිහේ දේවල් වුණා. ඔන්න බලන්න. බෝධ පුබ්බම් බන්තේ බික්කු රත් පින්ඩායි රාත්‍රී කාලයේ එක්තරා පුරුෂයෙක් දවල් මෙහෙම දෙයක් සිද්ධ වුණා. ස්වාමීන් එක්තරා පුරුෂයෙක් දවල් ව්‍යංජනයකට සුදුසු දෙයක් තිබිච්ච එකක් එයා කියනවා අපට ඇහුණා ස්වාමීනි ඒක අරන් තියන්න අපි හවසට අනුභව කරමු කියන්නේ පුරුෂේ. දැන් ඒක ප්‍රණීත දෙන්නේ. ස්වාමීනි එතකොට බලන්නකො මේ ගිහි අය රැයට තමයි ප්‍රණීත දේවල් ගන්න දවල්ට නෙවෙයි. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ප්‍රේමයයි ගෞරවයයි ආදරයයි ලෙන්ගත බවයි කියන නිසා අර කාරණාව අපි අතහැරියා. දැන දැනත් අතහැරියා. ප්‍රණීත දෙවල් බලන්න එතකොට අර ප්‍රණීත දේවල් හම්බුණා කිව්වට ඒකට යමුනේ නැහැ. ස්වාමීන් ඉස්සර මෙහෙම දෙයක් වුණා. බෝධිපුබ්බම් බන්දේ වික්‍රේ රත්සන්දකාරාමිසම් පින්දාය කරන්තෝ රාත්‍රී අන්ධකාරයේ පින්ඩපාත යනකොට භික්ෂුන් වහන්සේලා ඝන අඳුරේ පින්ඩපාතේ වඩිනකොට ගවරවලවල කියන්නේ වලවල් වල වැටෙනවා. කටු සහිතය වගේ පැටලෙනවා ගිහිල්ලා. නිදාසින් ගවයන් මතට යනවා. සොරකම් කළා වූත් සොරකම් නොකළා වූත් ඒ අයගේ ඒ අය මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඒ වගේ වද හිංසාවලට හම්බ පමුණවන්න වෙනවා. ඊළඟට මාතුගාමී කාන්තාව වැරදි වැඩවලට පොළඹවා ගන්න හදනවා මෙන්න මේ රාත්‍රී කාලේ පින්ඳ පාත යන්නේ. භූත පුබ්බානම් බන්තේ රත්තන් ස්වාමීන් මෙන්න මේ වගේ දෙයක් මටත් ඉස්සර වුණා. මම ඝන අඳුරේ පින්ඳ පාතේ වැඩියා. රාත්‍රී කාලේ මේ උදායි ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ඉඳුල් ලෝදන ස්ත්‍රියක්, කියන්නේ පිටිපස දොරෙන් ගිහින් තියෙන්නේ. ඉඳුල් ලෝදන ස්ත්‍රියක් ඇවිදilla මොකද කරේ? අර විදුලි කොට නෙගිට මාව දැක්කා. දැකලා බය වුණා. මහා හනින් කෑ ගැහුවා. වෙන්න මාව වනසන්න පිසාචෙක් කැවිදිලා කියලා මහා හඬින් කෑ ගැහුවා. එහෙම කෑ ගහන ස්ත්‍රියටම කිව්වා නැගණිය මම පිසාචයෙක් නෙවෙයි මම පින්දපාත යන භික්ෂුවක් කියලා. එතකොට ඇය ස්වාමීනි කිව්වා මෙහෙම එක. භික්ෂුව ඔබගේ පියා මැරලවද්ද? අම මැරලවද්ද? භික්ෂුව නුඹ ගව කපන හරක්ගේ බඩ කපන තීරු ආයුධකින් ගිහින් බඩ කපා ගන්න කිව්වා. ඒ විදිහට කිව්වලු ඒ කාන්තාව. ඉතින් ස්වාමීනි මේකට හේතුනේ මේ ඝන අන්ධකාරයේ පින්දපාතයක් වැඩි නිසානේ. ඉතින් භාග්‍යතුන් මට හිතුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අප කෙරෙහි බොහෝ උපකාර කරනවා. භාග්‍යතුන් වහන්සේ අපේ දුක් බැහැර කරා. භාග්‍යතුන් වහන්සේ අපට සැපයි පැද්දුවා. භාග්‍යතුන් වහන්සේ අපේ අකුසල් බැහැර කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේ අපට කුසල් ඉපැද්දෙව්වා කියලා ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතුණා කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේට උදායි කියනවා. බුදුරණ සදාරනවා ඒව මේව පණේද පනෝදායි ඒකච්චේ මෝග පුරිස ඒක එහෙමම තමයි හැබැයි ඇතම් මෝක පුරුෂයෝ හිස් පුරුෂයෝ ඉන්න මම මේක අතහරලා දාන්න කිව්වාට පස්සේ ඒවා කුඩා දේවල් නෙමෙයි. ඕකට මොකට වෑයම් කරනවද? ඕව අතහරින්න දෙයක් නැහැ කියලා නොසතුට උපද්දවා ගන්නවා. ඒ තුළ හික්මෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි ප්‍රවා මොන හරි අවවාදයක් කරනකොට ඒක එච්චර දැනෙන්නේ නැති විදිහට යනවනම් අන්න ඒ කියන්නේ ඒක පුංචි දෙයක් නෙමෙයි ඒක මහා දෙයක් කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. පොඩි කාරණාවක් ඔස්සේ අපිට පුංචි කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ පුංචි කාරණාව ඔස්සේ ප්‍රශ්නේ පෙන්නද්දී ඒක පිළිබඳව අතහරින්න හැකියාවක් නැහැ කියලා කියන්නේ ඔහුට ඒක මහා බන්ධනයක්. එයාලා නොසතර උපදවා ගන්න හික්මෙන්න කැමති වෙන්නේ නැහැ. ඒක එයාලගේ ස්ථීර බන්ධනයක්. තේසන්තං උදායි හෝති බලවා බන්ධනං, දල්ලම් බන්ධනං, තිර බන්ධනං, අපූතික බන්ධනං, තුල්ලෝ කලින්කාරෝ, ස්ථීර බන්ධනයක්, දැඩි බන්ධනයක්. කුරු නොවෙච්ච බන්ධනය. ගෙල හිර කළ දැමා වගේ මහා කාෂ්ඨකයක් කියනවා. මොකක් එකද මේ? පුංචි දෙයක් පෙන්වද්දි, පුංචි කාරණාවක් පෙන්වද්දි පවා, පුංචි අඩුපාඩුවක් පෙන්වද්දි පවා ඒ වැරද්ද හදාගන්න බැරිකමක් ඇති වෙන විදිහේ හැඟීමක් එනවා නම් ඕක කොහොම කිව්වට ඕක ලොකු දෙයක් නෙමෙයි. ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔහොම හිතෙනවනම් හැබැයි ඒ බන්ධනිය මහ බන්ධනිය. දැන් දැන් මෙතන මේ කිව්ව ලොකු දෙයක් අතහරින එකක් එහෙම නෙමෙයි. ලොකු වැරද්දක් දුරු කරන එකක් එහෙම නෙමෙයි. පුංචි කාරණාව. හැබැයි පුංචි කාරණාව ලොකු බන්ධනයක්. ලොකු වැරද්ද ලොකු වැරද්ද නම් කතා කරන්න දෙයක් නෑ. පුංචි කාරණාව විශාල බන්ධනයක්. උපමාවක් බුදුරන් වහන්සේ වදාරනවා. ඔන්න බලන්නේ බන්ධනයේ උපමාව පෙන්වන හැටි ඒ බන්ධනයේ ප්‍රබලත්වය පෙන්වන හැටි දුර්වලයාට ඒ බන්ධනයේ ප්‍රබලත්වය ඉස්මතු කරලා පෙන්වන හැටි සේතාපි උදායි ලටුකිකා සකුණ සකුනිකා පූති ලතාය බන්ධනේන බද්දා සතේව වදංවා බන්ධංවා මරණංවා ආගමේති උදායි කැටකිරිලියක් ඉන්නවා මේ කිරිල්ලි ඊටා දිරු කුණු වෙච්ච වැල්පටකින් බැඳලා බන්ධනයකට අහු වෙලා තියෙනවා දැන් කාවද කැටකිරිලි මොකද වෙන්නේ බදලා තියෙන්නේ? කුණු වෙච්චි වැලකින්. කුණු වෙච්ච වැලකින් බදලා තියෙනවා. ඒ කිරිල්ලි, ඒ බන්ධනයට පත් වෙලා, ඒ වදයට පත් වෙලා මොකද වෙන්නේ? එක්ක වෙහෙසට පත් වෙලා මරණයටත් පත් වෙනවා. උදායි කවුරුහරි මෙහෙම කිව්වොත් ඒ කිරිල්ලි බැඳලා තිබිච්ච වැල්පට කුණු වෙච්ච එක. ඒ කිරිල්ලිගේ බන්ධනය බන්ධනේ මරණයට පත් වෙන තමයි. දිරාගියපු වැල්පොටක්. ඒක දුර්වල එකක් නෙවෙයි. ඒ බන්ධනේ ඒක දිරාගිය එකක් නෙවෙයි. ඒක ආසාර එකක් නෙවෙයි. ඒ බන්ධනේ වැරදි. කියන්නේ ඒ බන්ධනේ ප්‍රබල නෑ නෙච්චර. එහෙම කිව්වොත් හරිද කියලා. නෑ ස්වාමීන් වහන්සේ. එහෙම කිව්වොත් වැරදි. ඇයි? කිරිල්ලිට ඒ බන්ධනේ ප්‍රබලයි. කිරිල්ලිට ඒ බන්ධනේ විශාල බන්ධනයක්. බුදුරණවහන්සේ වදාරනවා ඒ ඒ බන්ධනය නොහිතම් බන්ති යේනසා බන්තේ ලටුකිකා සකුනිකා පූති ලතාය බන්ධනේන බද්දා සතේන වදං බන්ධම් මරණං අගමේ ආගමේති සංහි සතෝ බලවා බන්ධනං දල්ලම් බන්ධනං තිර බන්ධනං අපූතිකම් බන්ධනං ඒ බන්ධනේ ස්ථිරයි වැඩි බලවත් බන්ධනයක් කියනවා ඒ මොන බන්ධනේද අර කැට කිරිල්ලි අර කුණු වෙච්ච වැලෙන් බැඳලා තිබ්බේක. ඒක කඩා ගන්න දඟලලා මැරෙනවා. දැන් මේ උපමාව පෙන්වන්නේ මොකේද? බුදුරණාහි මේ උපමාව පෙන්වන්නේ දුර්වල කිනා කියන කාරණාව අරගන්නේ. දුර්වල කෙනා. ඒතකොට කැටකිරිලි වගේ දුර්වලයි. දුර්වල කෙනාට අර පුංචි කාරණා මහා බන්ධනයක්. පුංචි බන්ධනයක් නෙවෙයි විශාල බන්ධනයක්. ලොකු බන්ධනයක්. එතකොට අන්නේ කෙනාට පොඩි වැරද්දක් පොඩි අඩුපාඩුවක් වුණත් වෙන්නකොට ඒකට ගැටෙනවා නැත්නම් ඒකට නොසතුටටපත් වෙනවා. ඒ කාරණා ප්‍රතික්ෂේප කරන ඔබ පොඩි දෙයක් නෙවෙයි අපට ප්‍රහාණය කරන්න පුළුවන් ඔක ඉච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. මෙන්න මේ විදිහට හිතෙනවා කියන්නේ ඒක යාගේ මහා බන්ධනයක්. උදා යතම් හිස් පුරුෂයෝ ඉන්නවා. මම මේ පුංචි කාරණාවල් එහෙම කියනකොට වැරදි එපා කරන්න කියලා කියනකොට ඔය කුඩා දේවල්නේ ඕව අතහරින්න ලොකු දෙයක් නෙමෙයිනේ ඕව සතුටක් කියලා නොසතුටක් උපදවා ගන්නවා. හික්මෙන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. උදායි එයාට ඒ බන්ධනේ බලවත් දැඩි බන්ධනයක්, තිර බන්ධනයක්, ස්ථීර බන්ධනයක්, ප්‍රබල බන්ධනයක් කියනවා එයාට. නමුත් උදායි සමහර කුල ඉන්නවා. ඔවුන්ට මෙහෙම කියනවා මේ අතහැරලා දාන්න. මේ කරන්න එපා. මේ කතාවට මේක කරන්න එපා. මෙහෙම කිව්වට පස්සේ සුගතයන් වහන්සේ දුර්ලන්න කිව්වනේ. මේක එපා කිව්වනේ. සුළු දෙයක් වුණත් අන්නේ කාරණාව අතහැරලා දානවා. ඒකින් සතුටක් පහළ කරන්නේ නැහැ. අන්නේ හික්මෙන්න කැමති කෙනා ඒ කාරණාව අතහරින්නේ නිහතමානීව එයාලගේ ජීවිතය හරියට මුවන් වගේ නිදහසකින් වාසය කරන්න කියලා. එයාලට කිසිදු කිසිදු විදියකින් අර බැඳීමක් නැහැ. ඒ කියන්නේ එයාලා කියන කාරණාව ඒ විදිහටම කරනයි. දැන් මම මේ කරුණ කොච්චර ඒත්තු ගන්නවා කියලා කියනවාද? අපි වෙන කෙනෙක් කියන දේක හික්මීමක් යෙදෙනවා නම් මුළු ජීවිතේම එයාගේ ජීවිතේ කොච්චර නිදහස්ද කියලා. ඇයි එයාට කිසිදු දෙයක් කරන්න නැහැ හිතලා. වෙන කෙනෙක් කියන කාරණාව එක්ක වෙන කෙනෙක් ඇතුළු ගුරුවරයා. ගුරුවරයා කියන කාරණාව එක්ක විතරක් සම්පූර්ණ ජීවිතය ගත කරනවා නම් එයාගේ ජීවිතේ පුදුම නිදහසක්. එතකොට මෙන්න මේ විදිහට අර පුංචි කාරණාවත් එපා කියලා කරන එපා කියලා කියනකොට කරන්න ඒ එක්ක කටයුතු කරනකොට යාලට පුදුම නිදහසක් දැනෙන්නේ කියනවා. මේක නම් මෙයාලගේ බන්ධනය නම් මෙයාලගේ තිබිච්ච එක දුබල බන්ධනය, දුර්වල බන්ධනය. දුබලම් ඒ බන්ධනය දුර්වලයි, අබලයි, කුණු වෙච්ච එක, ප්‍රබල නැහැ. අන්න එයාගේ බන්ධනේ ලොකු නැහැ. මොකද හේතුව ලොකු නැත්තේ ඒ ඒක හැම වෙලෙම ඉන්නේ කියන්නේ මොකද්ද ඒක කරන්නේ. අතහරවන අතහරින්න. ඒක එක්කම යොමු වෙලා එයාගේ බන්ධනේ ප්‍රබල නැහැ. එයාගේ බන්ධනේ දුර්වලයි. ඒ නිසා බුදුරණවහන්සේ මේකට උපමාවක් කියනවා. හරියට මේ වගේ සුවිශාල දල තියෙන ඇතෙක් ඉන්න හොඳට හැදි හැදිලා හැදි වැඩි වෙලා මහා ශරීරයක් තියෙන හස්තියෙක් ඉන්නවා. ජාති උපතින් මහා ජාති මහා හස්ති රාජ කුලයට අයිති හස්තියෙක් ඉන්නවා. යුද්ධයකට යනවා බැඳලා ඉන්නේ දඟවැලකින් විශාල වරපටකින් බැඳලා ඉන්නේ. දැන් මේ ඇතාට කය පොඩ්ඩක් මෙහෙට කරලා අදින්න විතරයි තියෙන්නේ. අර බන්ධනේ කැඩිලා යනවා. හැබැයි අර කැටකිල්ලනේ. දඟලලා දඟලලා අර කුණුවේක බන්ධනේ කඩා ගන්න බෑ. හැබැයි අර හස්තියාට පොඩ්ඩක් ඉහද කරලා ඇඟේ මෙහෙට කරලා හැරෙන්න විතරයි තියෙන්නේ ඒක කල්ලා දානවා. එතකොට ඒක කවුරු හරි කිව්වොත් මේ ඇතාට තියෙන බන්ධනේ විශාල බන්ධනයක්. සුවිශාල බන්ධනයක්. ස්ථිර වූ බන්ධනයක්. දැඩි වූ බන්ධනයක්. මහා බන්ධනයක් කියලා කිව්වොත් ඒක ගැලපෙනවද? නෑ ස්වාමීනි. ඒක ගැලපෙන්නේ නෑ. ඇතාට මේ බන්ධනය සුවිශාල බන්ධනයක් නෙමෙයි දුර්වල බන්ධනයක්. අසාර බන්ධනයක්. ඊළඟට කුණු වෙච්ච මේ අස කුණු වෙච්ච බන්ධනයක් ප්‍රබල බන්ධනයක් නෙමෙයි දුර්වලයි කියලා ඔන්න උදාය ස්වාමීන් වහන්සේ වදාරනවා. උදා යන්නේ වගේ තමයි කුල පුත්‍රයෝ ඉන්නවා. අය මේවකෝ උදා ඉදේ කච්චේ කුල පුත්තන් ඉඳන් පජහතාති. මයා උච්චමානෝ තේ ඒව මහන්සු කිම් පනිමස්ස අපමත්තකස ඕරමත්. ඒ කියන්නේ මේක ප්‍රහාණය කරනවා මේක කරන්න එපා. මේ බන්ධන වැරදි, මේවා වැරදි කියලා කිව්වා විතරයි. කියන්න විතරයි යෝ නැත්තේ. අන්න ඒ විදිහටම සුගතයන් වහන්සේ කිව්වා කියලා දුරු කරනවා. අන්න ඒක ප්‍රහාණය කරනවා. ඒ හික්මෙන්න කැමැත්ත ඇති වෙනවා. අල්ප උත්සාහයකින් මේ කාරණාව දුරු කරනවා. එයාලගේ බන්ධනය එයාලා හරියටම මුවන් වගේ නිදහස ඉතින් වාසය කරන්න කියනවා. ඇයි යාලට යාලට ඕන විදිහ දෙයක් නෙමෙයි තියෙන වෙන කෙනෙක් කියන කාරණාව හික්මෙන්නේ. ඒ බන්ධන දුර්වලයි කියනවා. එයාලගේ බන්ධන ප්‍රබල නෑ කියනවා. දෘඩ නෑ කියනවා. අන්න ඒම ඒ විදිහට වාසය කරන අයගේ බන්ධනේ ඒ බන්ධනේ අසාරයි කියලා කියනවා. හරියට කොයි වගේද හස්තියෙක් බැඳා වගේ හස්තියට කඩන් යන්න පුළුවන්. බලන්නකෝ උගමා දෙකේ ලස්සන කැටකිරිල්ලිව උගමා කරා දුර්වලකමට. බන්ධනය එයාට ප්‍රබලයි. ලෝකෙට පුංචි එකක්. හස්තියාගේ වන්දනේ ලෝකෙට ප්‍රබලයි. හස්තියට පුංචි එකක්. හස්තියා උපමා කරා ඒ කෙනාට. ඊළඟට තව උපමාවක් කියනවා. දැන් උපමා දෙකක් කිව්වා. තව උපමාවක් කියනවා. උදායි හරියට මේ වගේ. ඔන්න දිරුදු කෙනෙක් ඉන්නවා. ඊටාම දිරුදු. තමා සන්තකේ කිසිවක් නැහැ. નિසර පුජ්‍යලයේ. ගේ ඇතුලේ පරාල කඩා වැටිලා කපුටන්ට පවා රින්ගන්න පුළුවන්. කිසිම ලස්සනක් නැති පැලපතක් තියෙන්නේ. ලානු ලනු කෑලි එල්ලෙනවා. තැන් තැන් වල. ඒ වගේම උණ බඩ වලින් කරපු ඇඳක් තියෙන්නේ. වලන් කබල් තියෙන්නේ. පුස් බැඳුණු දහන්නේ වර්ග ටිකක් තියෙන්නේ. කිසිම පෙනුමක් නැති නීච ගති තියෙන බිරිඳකුත් තියෙනවා. කිසිම පෙනුමක් නැති නීච ගති තියෙන බිරිඳකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ කෙනා දකිනවා අරන්නේ වැඩ වාසය කරන භික්ෂුවක්. හොඳට වළඳලා අතපය හොදලා ප්‍රණීත දේවල් වළඳලා ගහක් මුල නිදහසේ භාවනා කරන නිදහසේ ඉන්න භික්ෂුවක් දකිනවා. මෙයාට හිතෙනවා සුඛං අත සාමාන්‍ය මේ ශ්‍රමණත්වයේ සැපයිනේ. ආරෝග්‍යං වතබෝ සාමාන්‍ය මේ ශ්‍රමණත්වයේ නිරෝගී බවක් නිසෝ වතස්ස යෝගං කේසමසු මටත් නැත්නම් මේ කේස් රැවුල් බාලා මේ විදිහට පැවිදි වෙන්න කියලා හිතනවා. මෙන්න මේ විදිහට ශ්‍රමණත්වයට යන්න මටත් ඇත්නම් කියලා මෙන්න මේ කෙනාට හිතෙනවා. කසාවක් දරා ගන්න කැමැත්තක් ඇති වෙනවා. හැබැයි මේ ඊටාම දිලිදු ගෙයකුත් හරියට නැති. කපුටන් පවා රිංග ගන්න පුළුවන් ගෙයක් තියෙන. උණ බට වලින් කරපු ඇඳක් තියෙන. වලං කබල් තියෙන. පුස් බැඳිච්ච දහන්නේ වර්ග තියෙන. පෙනුමක් නැති නීච ගති ඇති බිරිඳක් ඉන්න. මෙන්න මේ අතහැරලා එයාට ගිහි ගියත් ඒක ඒ ඔක්කොම අතහැරලා පැවිදි වෙන්න බෑ කියනවා. දැන් එතකොට කාවද අතහරින්න බැරි? නීච ගෑණි, කැත ගෑණි, ඊළඟට වලන් ටික, මේ පුස්බදිච්ච ආහාර ටික, අර කඩාවැටිච්ච ගේ ඊළඟට අර දුරවල ඇඳන් පුටු තියෙන එක මෙන්න මේක අඳහරින්න බෑ කිය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය බන්ධනේ හරි පුංචි කියලා. නෑ බුදුරජාණන් සදාරණ උදායි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බන්ධනේ පුංචි කියලා. නෑ මේ බන්ධනේ විශාල බන්ධනයක්. දෘඪ බන්ධනයක්. දැඩි බන්ධනයක්. මොන බන්ධනේද? අර වැරහැලි ගෑණි වැරහැලි ගෑයි ඒ ටික අතහරින්න බැරි බන්ධනේ ඊටාම දුඩ බන්ධනයක් කියන්නේ. බුදුරණවහන්සේ වදාරනවා අන්න ඒ වගේ තමයි. උදායි මේ හිස් පුරුෂයන්ට මම කියනවා මෙන්න මේවා කරන්න එපා කියලා පුංචි දේවල්. හැබැයි උන්ට ඒ කාරණාව අතහරින්න බෑ. එයාලගේ බන්ධනය හරි දෘඩයි. බලන්න බර හිඟන්න, දුප්පතා, දිලින්දා, අසාර කෙනා උපමා කරලා පෙන්නවා කාටද? අර හික්මෙන්නේ නැති භික්ෂුවට. ඒ කියන්නේ දැන් ඔන්න උපමා දෙකකින් කිව්වා. කැටකිරිල්ලගේ උපමාවෙන් කිව්වා. ඊළඟට දුප්පත් කෙනෙකුගේ අසාර කෙනෙකුගේ ඒ උපමාවෙන් කිව්වා එයාලට නම් අතහරින්න බෑ කියලා. උදායි මෙන්න මෙහෙම ඊළඟට තව පැහැදිලි කරනවා. ගෘහපතියෙක් ඉන්නවා ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා මහා ආඩ්‍යයි හතරන් තියෙනවා ධන දහන්නේ තියෙනවා විශාල වශයෙන් එයාගේ දහන්නේ රැස් කරලා තියෙනවා බිරින්දෑවරු ගොඩාක් ලස්සන බිරින්දෑවරු ඉන්නවා මෙහෙකාරවරු මෙහෙකාරියෝ ඉන්නවා මෙහෙම ගෘහපතියෙකුට දකින්න හම්බ වෙනවා මේ ලස්සනට ජීවිතය ගත කරන ගෘහපතියෙකුට හොඳට අතපය හොදලා දානි ප්‍රණීත දානි වළඳලා මේ රුක් සේවනක් යට බවුන් වඩන භික්ෂුවක් දකින්න ලැබෙනවා අනේ යාට හිතෙනවා අනේ පුදුම සැපයක් මේ ශ්‍රමණත්වේ පුදුම සුන්දරයි නේ මේ ශ්‍රමණත්වේ. පුදුම නිරෝගී භාවයක් නේ මේ ශ්‍රමණත්වේ. අනේ මට ගිහි ගියට හැරලා පැවිදි වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. කාටද හිතෙන්නේ? විශාල ධනයක් තියෙන බිරින්දෑවරු ලස්සන බිරින්දෑවරුන් දැසදස්සන් ඉන්න මෙන්න මෙයාට හිතෙන්නේ. මෙන්න මේ කෙනාගේ මේ බන්ධනය පිළිබඳව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දැඩි බන්ධනයක් කියලා. මේක දුඩ බන්ධනයක් කියලා. නෑ කියනවා. ඒ කෙනාට ඒ අතහැරීම එයාට අතහරින්න පුළුවන්. එයා අතහරිනවා. ඒක දුඩ බන්ධනයක් නොවේ. ඒක කුණු ඒ බන්ධනේ ස්ථීර බන්ධන විශාල බන්ධනයක් වෙන්නේ නැහැ එයාට. මොකද හේතුව එයාට විශාල බන්ධනයක් එන්නේ නැත්තේ එයාලගේ තියෙන ඒ හැකියාව නිසා මේක කුණු වෙච්ච බන්ධනයක් දුර්ද බන්ධනයක් කියලා හිත කුණු නොවු බන්ධනයක් ස්ථිර බන්ධනයක් කියලා හිතන එක හරි දහනවා නෑ ස්වාමීනි. එහෙම හිතන එක හරි නෑ කියනවා. එයාට පුළුවන් කියනවා අර සියල්ලක්ම අතහැරලා ඒ බන්ධනේ කුණු අසාරෝ ස්ත්‍රනති බන්ධනියම්මයි. මොකද යාට පුළුවන් අතහරින්න බලන්න මේ ප්‍රඥාවන්ත කෙනෙක් පිළිබඳව උපමා කරලා පෙන්නන්න. ඒතර ලොකු දේවල් අතහරින්න පුළුවන්. ලොකු දෙයක් එයාට ලොකුනේ. එතකොට බලන්න ඒ හික්මෙන හික්මිල්ල කොච්චර ප්‍රබලයිද කියලා. නැත්තම් හොඳට තේරුම් ගන්න මේ දේශනාවේ තියෙන උපමා දෙක අපට පුංචි කාරණාවක් අතහරින්න බැරි නම් මෙහෙම හික්මෙන්න මෙහෙම හික්මෙන්න මේ කාරණා මේ බන්ධන වැරදි අරව වැරදි මෙව වැරදි කී කියා කියද්දී ඒකෙ හික්මෙන්න බැයි නම් එයා කැටගිරිලියක්. එයා අර දිලිඳු කෙනෙක්, දුර්වල කෙනෙක්. හැබැයි කියපු සැනින් අතහරිනවා නම් හික්මෙන් හික්මෙන්න පුළුවන් අන්න මහා හස්තියෙක්, ධනවත් සිටුවරෙක්. ඉතින් බුදුරණවහන්සේ දාන උදායි මෙන්න මේ වගේ මම සමහර භික්ෂූන්ට කියනවා මෙන්න මේක දුරලන්න මේක හොඳ නෑ. එහෙම කියනකොට එයාලා ඒක අතහැරලා දානවා. එයාලගේ බන්ධනේ දුර්වල බන්ධනයක්. හරියට යාලා මුවන් වගේ නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. ඔන්න දැන් අර හික්මෙන්ද කීව කාරණාව එක්ක පුජ්‍යලයන්ගේ ස්වභාවය පැහැදිලි කරලා පෙන්වනවා. ඊළඟට දැන් මේ ලෝකයේ ධර්මයකට එන අය ප්‍රතිපදාවකට එන අය දැන් ඒ අයටනේ මේ කියන්නේ. දැන් ඒ ඒ පිරිසේ ඉන්න අය පිළිබඳව පැහැදිලි කරනවා. සත්තාරෝමිය උදායි මේ ලෝකේ ඉන්නවා උදායි පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ චත්තාරෝ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කවුද හතර දෙනා ඉදෝදා ඒකච්චව පුද්ගලෝ උපදි පහාන උපදි පහානාය පටිපන්නෝ හෝති උපදි පටිනිසල් ඒ අය මේ උපදි කියන්නේ යම් දෙයක läගගෙන ඉන්න බව ප්‍රහාණය කරන්නයි එන්නේ යම් දෙයක läගගෙන ඉන්න භාවය ලැබීමක් තියෙන එකක් ප්‍රහාණය කරන්න තමන් එකක ඉන්නවා කියන කාරණාවක් මොනව හරි දැන් මේකට සාධාරණයි මේ උපදි පිළිබඳව පැහැදිලි කරනවා අලගද්දු උපසූත්‍රය මට මතක හැටියට ඒ කියන්නේ සරල විදිහට පැහැදිලි කරනවා අඹුදරුවන් දැසි දස්සන් ගේවත් වතු පිටි හරක බාන මේ සියලුම දේ එක්ක තියෙන ඒ භාවත්වය ඒ බන්ධනය එතකොට අපටත් මොනවා හරි කාරණාවක් එක්ක එහෙම වින්දනයක් ලබන බන්ධන ස්වභාවයක් හිතෙනවා නම් ඒ සියල්ලම උපදිනේ. දැන් මේ උපදි ප්‍රහාණය කරන්න පිළිපන්. යොමු වෙනවා කෙනෙක්. උපදි ඉක්මවන්න කියලා. දැන් ඒතකොට ඒ කට්ටිය මේ ප්‍රතිපදාවකට යන අයනේ. තමේනම් උපදි පහනාය පටිපන්නං උපදි පටිනිස්සග්ගාය උපදි උපදි පටිසුම් පටිසංයුත්තා සරසංකප්පා සමුදාජරන්ති. හැබැයි මොකද වෙන්නේ? උපදි ප්‍රහාණය කරන්න ලැබෙන කාරණාවක läගගෙන ඉන්න කාරණාවල් ප්‍රහාණය කරන්න යමුනාට මේ ලැබීම් හා එකතු වෙච්ච සංකල්ප තියෙනවනේ. හිතේ බැඳෙන බැඳි මෙන්න මේවයි කියනෝ. ඒ කියන්නේ යම්කිසි තත්වයක් යම්කිසි ස්වභාවයක් අපට පුජ්‍යලය එක්ක වෙන්න පුළුවන් වස්තුන් එක්ක වෙන්න පුළුවන්. දැන් ඔවත් එක්කනේ අපට වෙන්නේ. පුජ්‍යලය එක්ක හරි වස්තුන් එක්ක හරි මොනවා හරි කාරණාවක් එක්ක ඒ ලැබීම එක්ක එකතු වෙච්ච සංකල්ප ඒ සංකල්ප එක්ක ඉන්නවා. සෝතේ අදිවාසයේදී ඔහු ඒක ඉවසනවා. මොකද්ද? ඒ ලැබෙන කාරණාව ඒ සංකල්පය තමන්ගේ ලෝකයට ගෝචර වෙන ඒ සිද්ධි ලැබෙන විදි ඉවසනවා. නක්වජහති ප්‍රහාණය කරන්නේ නැහැ. න විනෝදේති දුරු කරන්නේ නැහැ. න බ්‍යන්ති කරවති අයින් කරලා දාන්නේ නැහැ. නාන භවං ගමේදී දුරින්ම දුරු කරලා දාන්නේ නැහැ. කවුද මේ කවුරුගෙන් මේ කියන්නේ? උපදි ප්‍රහාණය කරන්න යොමු වෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මේ කෙලෙස් කියන නැත්නම් අපට මේ ලෝකේ ලැබෙන දේවල් ප්‍රහාණය කරන්න යොමු වෙච්ච අය ගැනයි කියන්නේ. හැබැයි යොමු වෙච්ච අය අන්න අරව මුල් කරගෙන ඉන්න සංකල්ප තියෙනවා. ඒව ඔස්සේ බැඳීලා යනවා. ඉමංකෝ අහං උදායි පුද්ගලං සංයුත්තෝ වදාමිනෝ විසංයුත්තෝ උදායි මම මෙන්න මේ පුජ්‍යලයා එකතු වෙලා ඉන්න කෙනෙක් කියලායි කියන්නේ එකතු නොවී ඉන්න කෙනෙක් කියවනේ දැන් එහෙනම් ධර්මයේ එක යන තැනදී පවා මේ එකතු වීම කියන කාරණාව යම් දේවල් ලැබෙන විදිහට කටයුතු කිරීම කියන එක සිදු සංකේත හේතු මොකක්ද ඒකට හේතුව? ඉන්ද්‍රිය වේමත්තාහි මේ උදායි ඉමස් ඉමස්මින් පුද්ගලේ විදිතා. අන්නේ පුජ්‍යලයාගේ ඉන්ද්‍රිය වෙනස්කම මන් දන්න නිසා. ඉන්ද්‍රියන්ගේ ඉන්ද්‍රියන්ගේ වේමත්ක ස්වභාවය. ඉන්ද්‍රියන්ගේ වෙනස්කම. ඇයි ඉන්ද්‍රියන්ගේ වෙනස්කම කියන්නේ? දැන් එයා යොමු වෙලා තියෙනවා ප්‍රහාණය කරන්න. හැබැයි ඒ වුණාට අහු වෙන ගතියමයි තියෙන්නේ. අහු වෙන ගතිය එක්කමයි යන්නේ. මොනවා හරි එකක බැඳෙන ගතිය එක්කමයි යන්නේ. දැන් බැඳෙන්නේ මොනවා එක්කද? ලෝකයේ මට්ටමින් උපදි ප්‍රහාණය කරන්න ගියාට හොඳයි කියලා හම්බෙන දේවල් එක්ක läගගෙන ඉන්නවා. හරි කියලා හම්බෙන දේවල් එක්ක läගගෙන ඉන්නවා. මම අර ඊයේද කොහෙද පැහැදිලි කරේ අර පරාණොද්වේතා පටිසංයුක්ත විතක්ක කුසල විතරකයක් කියලා. අනුන් කෙරෙහි අනුකම්පාව උපදීමෙන් හටගන්නා විතරකේ අකුසල විතරකයක් කියලා. එතකොට ධර්ම ප්‍රතිපදාව යනකොට සක්කාය නිරෝධයේ යන ප්‍රතිපදාවක යනකොට අර විදිහට මොනවා හෝ කාරණාවක් එක්ක ඉස්මතු වෙලා එනවනම් අන්න ඒ කාරණාව එයාට එකතු වීමක්මයි. ඔන්න පළවෙනි පුජ්‍යලය. ඒතර පළවෙනි පුජ්‍යලයා කවුද? උපරි ප්‍රහාණියට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි මුණාට ඒ කෙනා ඒවා එක්කම යනවා. ඒවා ඉවසනවා ඒ සර සංකල්ප ඒ සංකල්පයන් ඉවසනවා අන්න එයා පළවෙනි එක්කෙනා. ඊළඟට දෙවෙනි එක්කෙනා ගැන පැහැදිලි කරනවා. ඉදපනුදා ඒකච්චය පුද්ගලෝ උපදි පහනාය පටිපන්නෝ හෝතු උපදි පටිනිස්සග්ගා එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් උපදි ප්‍රහාණය කරන්න පිළිපන් කෙනෙක් යොමු වෙච්ච කෙනෙක් තමේනම් උපදි පහනාය පටිපන්නම් උපදි පටිනිස්සග්ගාය උපදි පටිසංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති හැබැයි උපදි ප්‍රහාණය කරන්න යොමු වෙච්ච කෙනාට උපදිය හා එකතු වෙච්ච, ඒ කියන්නේ මේ ලැබෙන මොනවාද läග ගන්න දේවල් හා එකතු වෙච්ච සංකල්පනාව ඔස්සේ හැසිරෙනවා. ඒව ඔස්සේ හැසිරෙනවා. සංකල්ප ඔස්සේ හැසිරෙනවා. හැබැයි සෝතිය නාදිවාස ඔහු ඒව ඉවසන්නේ වුණාට. පජහති දුරු කරනවා. විනෝදේති ප්‍රහාණය කරනවා. ව්‍යන්ති කරවති අනභවංගමයි. අන්නේ කෙනා ප්‍රහාණය කරන්න කරනවා. දැන් එතකොට උපදි ප්‍රහාණයට යොමු වෙච්ච කෙනා හිතේ ගතියනේ අනේකනේ කොහොමද? යනවා. හැබැයි ගියාට ප්‍රහාණය කරනවා. ඒක ඉවසලා ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඒකත් එක්ක läග්ගෙන ඉන්නේ නැහැ. හැබැයි බුදුරණ සදාරනවා ඉමම්පිකෝ අහං උදායි පුද්ගලං සංයුත්තෝ වදාමි නොවි සංයුත්තෝ ඒ පුජ්‍යලයක් එකතු වෙලා ඉන්නේ උනාට එකතු නොවී නෙවෙයි ඇයි අර සංකල්ප ඔස්සේ යනවා ඒත් එක කියලා. මේ ඉන්ද්‍රියන්ගේ වෙනස්කමයි මම මේ පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රියන් වෙනස්කම තේරුම් අරගෙන ඉන්නේ කියලා. තුන්වෙනි කෙනා ගැන කියන මෙයා තමයි ශ්‍රේෂ්ඨම නෙමේ හොඳ කෙනා. ශ්‍රේෂ්ඨම කෙනා හතරවෙනි කෙනා. ඊළඟට තුන්වෙනි කෙනා ගැන කියනවා එතකොට පළවෙනි එක්කිනා ගණන් ගන්න දෙයක් නැහැ දෙවෙනි එක්කිනා සාමාන්‍යයෙන් හොඳයි මේ දැන් කියපු එක්කිනා දුරු කරනවා ඊළඟට හතර තුන්වෙනි එක්කිනා කියනවා ඉදපනෝදා ඒකච්ච පුද්ගලෝ උපදිපහානාය පටිපන්නෝ හෝතු උපදිපට්ඨනිසග්ගාය. උපදි ප්‍රහාණය පිණිස දුරු කිරීම පිණිස පිළිපන් කෙනෙක් ඉන්නවා. දුරලන්න යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි පටිපන්න උපදි පටිනිසග්ගාය කදාචි කරහිති සති සම්මෝසං යම්කිසි වෙලාවක යම්කිසි මොහොතක යම්කිසි අවස්ථාවක සිහි මුලාවීම නිසා මොකද වෙන්නේ? අන්න එතන කියන එක බලන්න. සිහි මුලා වීම නිසා උපටිපටි සංයුත්තා සර සංකප්පා සමුදාජනති. සිහි මුලා වීම නිසා දැන් සිහි මුලා වීම කියන එකයි දැන් අනිත් දෙන්නා ගැන සිහි මුලා වීම කතාව කිව්වේ නැතුව කිව්වේ. එතකොට ඒ අය අතහරින්න දක්ෂ අය නෙමෙයි. ඒ අයගේ තියෙන ස්වභාවය තියෙන්නේ අර මොනවා හරි බන්ධනයන් පිළිබඳව පුජ්‍යලයන් පිළි පුජ්‍යල බන්ධන හරි වස්තු බන්ධන හරි මොනවා හරි කාරණායක කතා කරනකොට ඒ එකම යොමු වෙන ගතියක් එක්කම ඉන්නවා පළවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනා හම් ලැබෙනවා. හැබැයි යා ප්‍රහාණය කරන දඟලන. යා ප්‍රහාණය කරන. තුන්වෙනි එක්කෙනා සිහි මුලා වෙලා ඉද්දි. එතකොට යා විශේෂයි. සිහි මුලා වෙලා ඉද්දි ආයෝ වෙන. දැන් අර කට්ටියන සිහිමුලා වෙලා ඉද්දි කියලා කිව්වේ නැහැ. ඒලා යමු වෙනයි. සිහිමුලා වෙලා ඉද්දි යමු වෙනවා. හැබැයි සිහිමුලා වෙලා ඉද්දි සර සංකල්පෝත්සී යමුනාට පස්සේ දන්දෝ උදාය සත්තුප්පාදෝ සත් එයාට හිමින් සීරෝ උපදිනවා සිහිය. අතකෝනම් කිප්පමේව පජහති. සිහිය හිමින් උපදිනවා ඉක්මනින් ප්‍රහාණය කරනවා. කිප්පමේව පජහති. විනෝදයේදී බ්‍යන්ති කරවත යන භවං ගමනේදී එයා ඉක්මනින් මේක ප්‍රහාණය කරනවා මොකද්ද ඒ උපදී ලැබීම එක ලැබ ගන්න ගතිය උපමාවක් කියනවා හරියට උදායි මේ වගේ දෙයක් දවස මුළුල්ලේම රත් වෙච්ච යකඩයක් තියෙනවා යකඩ භාජනයක් දවසේම රත් වෙලා ඒකට දිය බිඳුවක් දෙකක් වැටෙනකොට මොකද වෙන්නේ එතනම ෂේ වෙලා යනවා අන්න ඒ වගේ තමයි උදායි මෙන්න මේ විදිහේ තුන්වෙනි පුජ්‍යලයා ඒ පුජ්‍යලයාට සිහිය උපදින්න විතරයි තියෙන්නේ. අන්න ඒකේන තමයි සැබෑම සීක ගණයට වැටෙන්නේ. හැබැයි ප්‍රහාණය, ඒ කියන්නේ එයා ප්‍රහාණය වීම යාගේ දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් ගන්නවා. ඒක එතන අවශ්‍ය වෙලා යනවා. අන්න ඒ වගේ තමයි යාගේ ස්වභාවය. සීක කියන ගණයට වැටෙන්නේ අන්න ඒකත් එක්ක. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න අපේ ජීවිතේ අපි නොඑක ආකාරයෙන් විවිධ විදිහට බැඳීම් කියන කාරණා ඇති වෙනකොට ඒ කියන්නේ අපට අපේ ජීවිතයේ ඒ විදිහට දේවල් එනවා කියලා කියනකොට අපි ඒකත් එක්ක ලෝකේ ඉන්නවා. මේ තමයි තුන්වෙනි පුජ්‍යලයා. මේකෙත් ඉන්ද්‍රිය වෙනස්කම කියලායි කියන්නේ. හතරවෙනි පුජ්‍යලයා ඔන්න රහතන් වහන්සේ. ඉදපනෝදා ඒකච්ච පුද්ගලෝ උපදි උපදි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා උපදියේ උපදි කියන කාරණාවේ දුක දුකට මුලයයි කියලා ඒක අවබෝධ කරගෙන නිරූපදීන් හෝති උපදි ඉක්මවීමෙන් උපරි සංකහේ විමුක්තු විමුක්ත වෙනවා. ඉමංකෝ අහං උදායි පුද්ගල. දැන් අර අර පුජ්‍යලත් විසං එකතු වෙන්නේ නැහැ කියලා කිව්වා. එක එකතු වෙලා නැහැ කියලා කියන්නේ නැහැ කිව්වා. තුන් දෙනාම. හතරවෙනි කෙනා කියනවා. ඔන්න විසංයුක්තෝ මෙයාලා එකතු වෙලා නැහැ. නෝ සංයුක්තෝ. ඇයි ඉන්ද්‍රිය වෙනස්කමයි. අන්න ඒ තමයි රහතන් වහන්සේ. එතකොට දැන් ඔන්න දැන් මේ හික්මීම අර මූලික හික්මීම ගැන උපමායක පැහැදිලි කරා ධර්මයත් එක්ක හික්මීම ගැන ඒ ලස්සන කරුණු ටිකක් පැහැදිලි කරා ඊළඟට තව ටිකක් පැහැදිලි කරනවා ඉද උදායි වික්කු විවිච්ඡේව කාමෙහි පංච පංචකෝ ඉමේ උදායි කාම ගුණ උදායි කාම ගුණ පහක් තියෙනවා කාම ගුණ කියන්නේ කාමයට නෙමෙයි කාම ගුණ කියන්නේ ඉෂ්ට බවක් කියලා අපට යමක් ලැබෙනවනම් හොඳයි දැන් අපට පුජ්‍යලයක් විශේෂ වෙලා හොඳයි කියලා එනවනම් වස්තුවක් මොනවා හරි විශේෂල හොඳයි කියලා එනවනම් අන්න ඉෂ්ට වශයෙන් ඒ කාමයන්. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒ කාමයන්. එතකොට ඒ ඒ ගතිය ඉස්මතු වෙන කාරණා. මොනවද ඒ චක්කු විඤ්ඤේ රූපායිත්තා කාන්තා මනාපා පිය රූපා කාම සංගීත රජනීය. සෝත විඤ්ඤේ සද්දා, ගාන විඤ්ඤේ ගන්ධා, ජීවා විඤ්ඤේ රසා, කාය විඤ්ඤේ පොට්ටබ්බා. එතකොට ඇසින් දත යුතු රූප, කනින් ඇසිය යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් දත යුතු පහස කියන මෙන්න මේ හොඳයි කියන කාරණාව. හරි කියන කාරණාවක් එක්ක ඉදෙන බව. එතකොට එහෙනම් මම අර මේ ගොඩාක් අවස්ථාවල් පැහැදිලි කරලා පෙන්නනවා අපිට මොනවා හරි කරනෝ එක්ක කියනකොට ඒ වගේ දේවල් කාමයේ කියන්නේ එකක්ම තමයි තියෙන්නේ. මේ පංචකාම ගුණ. මෙන්න මේ පංචකාම ගුණ ඉමේකෝ උදායි පංචකාම ගුණ යංකෝ උදා ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පදී සුඛං සමනස්සං. මේ පංචකාම ගුණේ නිසා සැප සම්මසර ගන්නවා. ඉදං උච්චති කාම සුඛං අන්න කාම සැපේ කියන්නේ ඒකට. නීල සුඛං පුතුජන සුඛං අනර්ය සුඛං න සේවිතම්බන් න භාවේතම්බන් න බහුලිකතම්බන් බහයිතම්බන් ඊට සුඛස්සාති වදාන ඔන්න බුදුරණවහන්සේ දාරනවා මෙන්න මේ කාරණාවන් බලන්න මේ පංචකාම ගුණ එක ඉස්මතු වෙන ඒවට කියනවා මොකක් කියලාද ඒකට කියනවා අපවිත් මේ කාම සුඛයයි අපවිත්‍ර සුඛයයි පුතඥන සුඛයයි පුතඥයාගේ සැපයයි අනාර්ය සුඛයයි මේ සුඛයේ සේවනයේ නොකල යුතුයි නොවැඩිය යුතුයි බහුල නොකල යුතුයි මේ සුඛයට බය විය යුතුයි කියනවා මේ සැපයට ඒ කියන්නේ නම් අපට රූප ශබ්ද ගන්ධ රස පහස ඉෂ්ඨකාන්ත මනාප විදියට ලැබෙන මොන්නම හරි කාරණාවක් ඔස්සේ හිතනවද අන්න ඒකට බය වෙන්නට ඕනේ කියලා කියනවා ඒවා පුතුජන සුඛයක් කියනවා ලෝකයේ දෙන හැම එකක්ම. ඉදෝදායි වික්ඛු විවිච්‍යවකාමී විවිච්ඡ කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පුජිසුකං පටමඥානං උපසම්පජ්ජ විහෙරති. හැබැයි උදායි භික්ෂුවක් ඉන්න පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා අන්න බුදුරන් වහන්සේ පදාරනවා මෙන්න මේ ධ්‍යාන හතරම වැඩි යුතුයි මේ සැපයට බය නොවිය යුතුයි මේක සේවනය කළ යුතුයි මේක බහුල වශයෙන් පුරුදු කළ යුතුයි ඉදං උච්චති නෙක්ඛම්ම සුඛං පරිවේක සුඛං උපසම සුඛං සම්බුද්ධ සුඛං ආසේවිතබ්බං භාවේතබ්බං බෞලීකාතබ්බං න භාවිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි ඒ සැපයට බය වෙන්න එපා කියනවා ඒක නිරාමිත සැපයක් ඒක විවේක සැපයක්, ඒක සංසිඳීමෙන් ලබන සැපයක්, ඒක අවබෝධයෙන් ලබන සැපයක්. ඒ සේවනය කළ යුතුයි. ඔන්න එහෙනම් ධ්‍යාන වඩන්න. එතකොට එහෙනම් ධ්‍යාන වලින් තොරව තියෙන කරුණ මොනවද? කාම සුඛයටයි. ධ්‍යාන වලින් තොරව යෙදෙන අපි ලබන සොම්නස කාම සුඛයටයි. ඒක නිසා හොඳට තේරුම් ගන්න. එතකොට අපි හොඳට තේරුම් ගන්න මම අද පොඩි හාවරයක් කතා කරා. සිහිය පිහිටවනවා නම් අපි යම්මන්ත්‍රමකට අපේ කාමයන් ඉක්ම වෙනවා නම් සමාපatti තිති උත්හාන කුසල නැති වුණාට ධ්‍යාන වැඩෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි හොඳට සිහියක් පවත්වනවා නම් ලෝකයේ ආරම්භන ඔසියන්නක හිත එකඟ භාවයක් තියෙනවා නම් සමාපatti කුසල තිති කුසල උත්හාන කුසල නැති වුණාට ඒ කියන්නේ සමාධියකටපත් වෙන්න බැරි වුණා සමාධියක් කියලා ලෝකේ සතා කරන සමාපත්තියටපත් වෙන්න බැරි වුණාට කාමයන්ගේ මෙන්වීම කියන්නේ මේද භාවයට පත් වෙනවා. ඒ නිසා අපි නිතරම සිහිය උරු කරන ධර්මයට යොමු වෙන පැත්තට යන්නට ඕන. මම අද උදේත් ඔක පැහැදිලි කරන්නේ. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ඉදුදායි බික්කු විච්ඡේව කාමීහි මොන පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඉදං කෝහං උදා ඉන්දිතස්මින් වදාමි. කිංචි දත්ත ඉන්දිතස්මින් යදේව දත්ත විතක්ක ਵਿਚාරා අනිරුද්ධා හොಂತಿ ඉදං තස ඉන්දිතස්මින් පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න. උපදවා ගන්න කියලා කිව්වා. හැබැයි ආයි කියනවා මොකද්ද? පළවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ ඉංගිතයක්. සෙලවීම. පළවෙනි ධ්‍යානෙ කියන්නේ සෙලවීම, කම්පනය. මොකද්ද පළවෙනි ධ්‍යානෙ කම්පනය? පළවෙනි ධ්‍යානෙ කම්පනය තමයි විචක් විතක්ක ਵਿਚාර නිරුද්ධ නොවීම. විතක්ක ਵਿਚාර නිරුද්ධ නොවීම පළවෙනි ධ්‍යානෙ කම්පනය. ඊළඟ දෙවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. එයත් කම්පනයක් කියනවා. එයත් සැලවීමක් කියනවා. මොකක්ද දෙවෙනි ධ්‍යානෙ උපදවා ගැනීම? කම්පනය. ප්‍රීතිය සැපය නිරුද්ධ නොවීම. ප්‍රීතිය සැපය නිරුද්ධ නොවීම. ඒක කම්පනයක් කියනවා. ඒ නිසා අර කම්පණයටපත් වෙනවා ඉතහා එකක් ඉදෙන නිසා. තුන්වෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන එකත් කම්පනයක්. ඒ කම්පනය මොකද්ද? උපේක්ෂා සැපයක් කියනවාද අන්න ඒ කාරණාව නිරුද්ධ නොවීම හතරන ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හැබැයි හතරන ධ්‍යානෙ කම්පනයක් නෙවෙයි. හතරන ධ්‍යානිය තුල තියෙන්නේ පිරිසුදු උපේක්ෂාව. එතකොට වෙන එකක් එක්ක සෙලවෙන්න එකක් නැහැ. දැන් මෙතන අකම්පිත කියලා කියන්නේ රහත් කියන එක නෙමෙයි. අර ඒ ඒ අදාළ පරියායෙන් ඒක සෙලවෙන එකක් නෙමෙයි කියලා පැහැදිලි කරන හතරවෙනි ධ්‍යානය. ඊළඟට පැහැදිලි කරනවා ඉදෝදායි බික්කු විවිච්ඡේව කාමෙහි විචක්කුසලේ ධම්මේ තවිතක්කං සවිචාරං විවේක ජම්පජිතකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න බලන්නකො. මේ උපදවා ගන්නක් කියලා, කම්පනක් කියලා, කම්පන නොවීමක් කියලා ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන එක. පළවෙනි ධ්‍යාන උපදවා ගන්නවා. ඉදංකෝ වහං උදායි අනලන්ති වදායි. මම මේකට ආලය කරන්න කියන්නේ උපදවා ගන්න කියනවා. ඊළඟට කියනවා මම මේකට ආලය කරන්න කියන්නේ. පජහතාති වදායි. දුරු කරන්නේ වදාරා. එබැවින් ක්‍රමානුකූලව හික්මෝන හැටි. කාමයේ අතහැරලා ධ්‍යාන අල්ල ගන්න කිව්වා වාහනය කරන්න කිව්වා දැන් ධ්‍යාන වල ස්වභාවය කතා කරලා ඉවර වෙලා ඊළඟට කියනවා මම මේක නම් අල්ල ගන්න කියලා කියන්නේ නෑ. මේක දුරු කරන්න කියලායි කියන්නේ. පළවෙනි ධ්‍යානෙ ඉක්මෝය මොකද්ද? දෙවෙනි ධ්‍යානෙ උපදවා ගැනීම. හැබැයි මම ඒකට තාලේ කරන්න කියන්නේ නෑ. එයත් ඉක්මවා යන්නයි මම වදාරන්නේ. දෙවෙනි ධ්‍යාන ඉක්මවීම ඉක්මවීම මොකද්ද? තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන. තුන්වෙනි ධ්‍යානට මම ආලය කරන්න කියන්නේ නෑ. එයත් ඉක්මවා යන්නයි කියන්නේ. තුන්වෙනි ධ්‍යානෙ ඉක්මවා යෑම මොකද්ද? හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන. මම හතරවෙනි ධ්‍යානෙ ආලය කරන්න කියලා කියන්නේ නෑ. හතරවෙනි ධ්‍යානියත් ඉක්මවා යන්නයි කියන්නේ. හතරවෙනි ධ්‍යානෙ ඉක්මවා යෑම කියන්නේ මොකද්ද? රූප සංඥා ඉක්මවීමෙන් ගොරෝසු සංඥා ඉක්මවීමෙන් නාම සංඥා මෙනෙහි නොකිරීමෙන් උපදින අනන්තං ආකාශය කියන ආකාසානංචායතන. ආකාසානංචායතනයක් මම අල්ලගන්න කියලා කියන්නේ. අල්ලගෙන වැඩක් තියනවා කියලා කියන්නේ. බණ්ඩේ දැන් කොච්චර හිතක් දිනුනද මේකට. එයත් අතහරින්නයි කියන්නේ. ආකාසානංචායතන අතහරින්න කොහොමද? විඥානංචායතනෙ උපදවා ගැනීම. මම නිරත් ආලේ කරන්න කියන්නේ. එයත් මන් දුරු කරන්නයි කියන්නේ. විඥානංච ආයතන දුරු කරන්න යන්නේ කුමකක් එක්කද? විඥානංච ආයතනේ. අන්න ඒ සමතික්‍රමණය වෙන්නේ. ආකින්චඤ්ඤායතනිය උපදවා ගැනීම. හැබැයි ආකින්චඤ්ඤායතනත් නම් අල්ලගන්න කියන්නේ නෑ. එයත් මං අතහරින්නයි කියන්නේ. ආකින්චඤ්ඤායතන ඉක්මවා යන්නේ මොකක් එක්කද? නේව සංඥා නා සංඥායතනිය උපදවා ගැනීම. නේව සංඥා මේ මේ කරුණ ටික ධාතු විභංග සූත්‍රයේ පෙන්වන ප්‍රතිපදාව ලස්සනට ඉස්මතු වෙනවා. මේවත් අනිච්චන් සංකතං ඇලෙන්න සුදුසු නැහැ කියලා ලස්සනට විග්‍රහ කරනවා. නේව සංඥා නාසඤ්ඤායතනත් ඇලෙන්න සුදුසු නැහැ. එයත් මම ඉක්ම යෑමයි කියන්නේ. එහි ඉක්ම යෑම මොකද්ද? සංඥා වේදනා නිරුද්ධ වීමෙන් නිරෝධ සමාපත්තියට පත්වීමෙන් අන්න නේව සංඥා නාසඤ්ඤායතනය ඉක්මවනවා. බුදුරණවහන්සේ මේ ටික පැහැදිලි කරලා ඉවර වෙලා වදාරනවා පස්සාමිනෝ ත්වං උදායි තං සංයෝජනං අනුන්වා තූලංවා යසහං නෝ පහනාය වදාමීති නෝ හේතම් බන්ති බුදුරණාහි අහනවා උදායි මම මේ සංයෝජනීක ප්‍රහාණීමක් ගැන මා නොකියනවා නම් පුංචි එකක් හරි විශාල එකක් හරි ඔබ දකිනවද එහෙම ප්‍රහා මම ප්‍රහාණීමක් නොකියන එක දැන් බලන්න මේ මුලින් උපදවා ගන්න කිව්වා ඊළඟ ප්‍රහාණය කරන්න කිව්වා පුංචි හරි සංයෝජනයක් මම ප්‍රහාණය නොකිරී පුංචි හෝ ලොකු හෝ සංයෝජනයක් ප්‍රහාණය නොකිරීමක් ගැන ඔබ දකින්නවද අහනවා. නෑ ස්වාමී. එතකොට සියලුම බන්ධන ප්‍රහාණය කිරීමක් ගැනයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. ඉදේ මුමිත වගවා අත්තමන අත්තමන වායත්ම උදායි භගවතු භාසිතං අභිනන්දි. භාග්‍යවතුන් වහන්සේගේ භාසිත හතටින් උදායි අනුමෝදන් වුණා. එතකොට මේ සූත්‍රය තුලදී පුංචි මට්ටමේ ඉඳලා අතහරින වැඩපිළිවෙළවල ඉක්මන පිළිවෙළක් පැහැදිලි කරා. ඊළඟට ගැඹුරින් අතහරින දේවල් පැහැදිලි කරා. අවසානයේ සියල්ලක්ම අතහැරීම ගැන පැහැදිලි කරා. එතකොට මම අර මුලින්ම පැහැදිලි කරේ ධර්මයේ හික්මෙනවා නම් විනය හික්මීමක් එදෙනවා. ධර්මයේ හික්මෙන්නේ නැත්නම් විනය හික්මීමක් එදෙන්නේ නැහැ. විනය හික්මීමක් ධර්මයේ හික්මීමත් එක්ක එදෙනකොට මොකද වෙන්නේ? අර විදිහට අතහැරීම ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. මේ තමයි ලටුකිකෝපම සූත්‍රය. කැට කිරිල්ලි උපමා කරලා වදාළ දේශනාව. හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ආසසනට පුද්ගලයන් කරක්ටි ඒක පළවෙනි කෙනා කිය උපදී ග්‍රහණය කරන්නයි කියලා සංකල්ප වලින් බැරි වෙනවා කියලා එතන එතන උපදී කිව්වේ භෞතික දේවල් එක්ක සම්බන්ධයි මෙහෙම භෞතික හෝ දැන් දුකෙන් නිදහස් වෙන්න එනවා කියනකොට ඔක්කොගෙම නිදහස් වෙන්න ඉන්නේ භෞතිකත්වයක් ලැබෙන්නේ උපදි බවක් කියන එක ලැබීමක් කියන එක එතකොට ඒ ඉක්මවන්න ආවට කරන්නේ නේ අර වෙන පැත්තකින් දේවල් ඔස්සේ අල්ලගන්න. දැන් මම අර කිව්වේ ළඟ gedara කාමයන් අතහැරලා මේ කාමයක් මෙහි අල්ලගන්න දෙකට යනවා. උන් ගෙදර බැඳීම් අතහැරලා මෙහි බැඳීම් ඇති කරගන්න එනවා. ඒතර මොනවා හරි කාරණාවක් එක්ක එනවා. ඒක හොඳ පැත්තෙන් එන්නේ. එතකොට අර අනිත් පැත්තෙන් ගියප එක අතහැරලා මේ පැත්තට යනවා. දැන් අපි මේ මේ මේ උපමාව ගත්තොත් මේ ඒ කරුණ දැන් අර මේ කාමයන් ඉක්මවලා දෙහාන අල්ල ගන්නවා. ඒ වගේනේ. එතකොට දැන් දෙහා ඒක නම් සාධාරණ හැකියි. ඒක වටිනවාරි කියකිනේ. හැබැයි කාමයේ කියන එක ලෝකේ මට්ටමින් ඉක්මවලා කියන්නේ gedara ඒතර කාමයේ කීමක් නෙමෙයි ඒතර. gedara මට්ටමින් තියෙන දේ ඉක්මවලා මෙහි මට්ටමින් තියෙන දේ අල්ල ගන්නවා. නේද? ඒ ඒවා කයින් අතරලා ඉතින් අල්ලන්න ඒ වගේ පැත්තක් නෙමෙයි. වෙනම පැත්තක් නෙමෙයි. ඔව් වෙනම එහෙනම් උපදීපහණයට පිළිපන් කියලා කියන්න ඕනේ. අනිත් එක තමයි කරගන්න අපි ඩවුල් කතා කරලා සම්බාසක සූත්‍රය කරා. පරිසේවණය සම්මරේ අදිවාසනයෙන් එහෙම අර ප්‍රාණය කරන එක තමන් ඇලියක් කියලා නැතුව අර බාහිරින් යන එකක් එක්ක කියන වචනාව යන්තවත් මේ සාමාන්‍යයෙන් කාලයෙන් බොයෙන් වලකින එකත් ඒක නිවසීමක් එහෙම යෙදුනේ අර කල්යාණ මිත්‍යා කියපු නිසා නැත්නම් තමන් නිවසනවා කියන එක කුස් නෙවෙයි එතන නිවසන එකක් එතන භාවිතා කරන එක මගහරිලා කවුරුණත් අර රාත්‍රී යනකොට වෙන අනුතුරු වුණා මගහැරීම වුණේ අර බාහිරට යොමු වීම. ඔව් ඒකත් එකක් ඊළඟට ඒක ප්‍රධාන වෙලා කියනවා. සත්‍ය බාහිර වුණාම අපි දැන් ධර්මයේ බාහිරින් ඇහෙද්දී හිතෙද්දී දැන් ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් නමුත් වෙන්නේ නැහැ දැන් අපි හිතමු සත්‍ය කියන කාරණා අනුගත වෙලා ඉන්නවනම් අර ටික ආයි කියන්න ඕනෙත් නැහැ. මොකද හේතුව දැන් මේ මේකට අනුගත වෙලානේ. එතන මේ යන ට්‍රැක් එකට ප්‍රතිවිරුද්ධ එකක් කෙනකොට ඒක නොගැලපෙන එකක් කෙනකොට අන්න ඒකත් කියන්නේ. එතකොට නොකියුවත් ධර්මයට අනුකූල නම් අනුගත වෙලා නම් අරක නොකියුවත් අර පැත්තට යන්නේ නැහැ. හැබැයි අර විකාල භෝජනයේ කියන එකේදී සමහර මම එකේ සමහර ශික්ෂාපද තියෙනවා අනතුරු නැහැ. දැන් රැකේ කරන අනතුරු කියලා තේරෙනවානේ. හැබැයි දවල් එකට දෙකට වැළඳුවා කියලා. අනතුරන්නේ. ඒක දැනෙන්නේ. ඒක නෙමෙයි විකාලේ වළඳලා තියෙනවා. කිව්ව ගමන් අතහැරියනේ. හැබැයි රැය ගිහින් අනතුර. අන්න ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. අර වගේ දේවල් වෙන්න පුළුවන්. අයිකව සංගතයි පංචකාම ගුණ ගැන කියලා එක මේ දෙකත් එක්ක ඉන්න එක පුතත්ජනිකයි තමයි. මට මතකයි ඉතින් නිබ්බේධක සූත්‍රය කියලා පංචකාම ගුණේ හිස්වන එක මේ ආර්ය ආර්යයන්ගේ හික්මනකට මොකක්ද හික්මීම එතන මොකක්ද ඒ කියන්නේ ප්‍රහාණය කිරීමට හික්ම යෙදෙන කාරණාව යෙදෙනවා හික්මෙන් හැබැයි ඒවයි ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ අයත් ඒක ඉන්නවා කියන එක තමයි මේ පුදුජනයි කියලා කියන්නේ දැන් අර සිහිය නැති අර අර පුජ්ජල හතරලඟ තුන්වෙනි පුජ්ජලයා තියෙන සිහිය අඩුකමින් තමයි සිහිය උපදින්නේ හිමින් හැබැයි ඉක්මනින් ප්‍රහාණය කරනවා අර ඊයේ සූත්‍රයේ කියපර දෙවනි පුද්ගලයා වගේ සාම මේක දෙවනි පුද්ගලයා ඊයේ කියන කුසල් කියලා දන්නවා ප්‍රහාණය කම්සා කරනවා එතකොට පංචකාම ගුණ කිව්වම මේ මම හිතන්නේ යම් යක් හොඳයි කියලා ගන්න එක සංකල්ප රාගය කියලා තමයි පංචකාම ගුණ හොඳයි කියලා ගැනීම සංකල්පමය රාගය. ඊළඟට කියනෝනේ කාම සුඛය කියලා. පංචකාම ගුණය හොඳයි කියලා ගැනීම කාම සුඛය. ලෝකේ පංචකාම ගුණය හොඳයි කියලා ගැනීමෙන් තොරව ඉදෙන්නේ නැහැ මොකක්ද? අන්න ඒකයි වැඩේ තියෙන්නේ. එහෙම එදෙනවා නම් අපි හිත සිහියක් විතරයි. ඒක තමයි අර හික්කීම. අර හික්කීම. ඒකම විතර සිහිය ප්‍රවැත්වීම දෙකක්ම කියන්නේ. සමහර පංචකාම වල ඉෂ්ඨකාන්ත මනාප කියලා කියන්නේ එතන මනිකන් තුනම එක වගේ නේද? ඔව්. තුනම එකම විදිහට කියන්නේ හොඳයි මනාපයි කියන්නේ ප්‍රියයි. ඉෂ්ටයි කියන්නේ නිත්‍ය වදනාවක් ඉෂ්ටයි කියන්නේ ප්‍රියයි ඉෂ්ටයි කියන එක ඉෂ්ඨකාමී දෙවිවරු කියලා කියන්නේ. අන්න ඒ වගේ අර හොඳයි හරි කියලා ගන්න එකේම ඒ කියන්නේ ඒකෙම එකක්. කියන්නේ සමහරලාවට කාන්ත කියන්නේ මනස් කාන්ත කියන්නේ ඇතරම එක තුන වෙන් කරන්න බෑ. ඉෂ්ඨකාන්ත මනාව කියන එක. හැබැයි මේ දැන් ওই සමහර වෙලාවට එකක් හේතු ගන්නඳ ඒක පිළිබඳව තියෙන විග්‍රහ තීව්‍ර කර කර පෙන්නනවා. ඔක එපා කරන්න. කිව්ව නේද එපා කරන්න කියලා. අර විදිහට ඒ දැඩි කළ වෙන හරි කර ඔක කරන්නකෝ. ඔන්න ඔය විදිහට කියන්නේ. අන්න ඒ වගේ කීමක් තමයි තියෙන්නේ. හැබැයි සමා ඒවා අර ඒ ඒ භාෂා විවහාර කරපු කරුණුත් එක්ක. දැන් අර සාවලසුගේ ප්‍රිය රූපේ මනෝරමී කියන. එතකොට මනස ඇලුම් කරන ප්‍රිය ස්වરૂපය. ඉතින් මනස ඇලුම් කරන එකත් ප්‍රිය ස්වરૂපය කියන එකත් එකම විදියනේ. ඒක පාලි වචන තුනේ ඉන්නේ ඒ විදිහමයි. ඒක විදිහටම සිද්ධ වෙනවා. ඔව්. පියරූප මනෝරමී කියන්නේ ඒක ඉෂ්ඨකාන්ත ඇත්තටම සිංහලට කියන්නේ ඉෂ්ඨයි කාන්තයි මනාපයි කියන එකම තමයි. ඒකේ වචන කාන්තයි කියන්නේ කාන්ති ඒ කියන්නේ මනස්කාන්තයි. ඒ කියන්නේ අපිට අර විශේෂණ පද ටිකක් ගන්න වෙනවා. ඉෂ්ඨයි කියන හොඳයි කියන වගේ අදහස. සංජිත්තන ශ්‍රද්ධාය කරා නික්කම කියන්නේ ඒ වගේ නික්මෙන්න. නෑ ශ්‍රද්ධාය කරා නික්කම කියන්නේ ශ්‍රද්ධාවෙන් ගිහි ගිහින්. ගරා කියන්නේ ගිහි ගෙදර. සද්ධාය කියන්නේ සද්ධාවේ නික්ම. විහිගෙදර නික්මච්ච කෙනාට දුක කෙලවර කරන. ඒ ඒ පැත්තනේ කියන්නේ. පංචකාම ගුණේ එක්කත් ඒ කියන්නේ පංචකාමෙන් දුරු කරලා. පංචකාමෙන් දුරු කරන්නේ පිය රූපී මනෝරම. ප්‍රිය ස්වરૂප වූ මනස් ඉෂ්ඨකාන්ත වූ ඒ පංචකාමෙන් දුරු කරලා ඒ දුරු කිරීම තමයි සද්ධාය කරාය නික්කම වෙන්නේ හරියට. ඒ කියන්නේ විහිගෙදරින් නික්මනවා කියන්නේ හරියට වෙන්නේ යන්නේ කාරණා. එයා දුක්ඛසන්ත කරව ගන්න එහෙම වෙච්ච කෙනාට කියනවා දුක කෙලවර කරව කියලා. සමහරවිට මේක හතර ධානයේ කම්පනයක් නැහැ කියලා මුලින් අර තුලේ තියෙනවා. ඊට පස්සේ ඒකට අර අනිත් පැත්තෙන් අර ඒකට ඇලෙන්න එපා කියද්දි තුනටම හතරේ ධානයකට ඇලෙන්න එපා කියන්නේ. ඇලෙන්න එපා. ගුරු කරන්නේ. ඒ කියන්නේ හතරේ ධානයේ ධානයේ ඉන්න කෙනෙක් අරකට යනවා කියන එක අසාමාන්‍ය ගතිය නේද මේ ඒක කම්පනයක් ඔව් ඒවා ලේසි නෑ ඒ කියන්නේ ඉවත් උදාහරණවා කියන්නේ ඇත්තටම අර ඔය මම දාතිබං සූත්‍රය මතු කරේ කියන්නේ දාතිබං සූත්‍රය තියෙන අවසානයේදී කියන්නේ කෙලින්ම අරහත් වෙන එක ධානය නෙමෙයි ධාන ධාන ධාන කියන්නේ සංස්කෘත ධාන හරි ධාන සිංහලෙන් ධාන ධාන සිංහලෙන් ධාන පාලියෙන් සරත් එතන ඉඳලා උපේක්ෂාව පිළිසිරු උපේක්ෂාව කියන මේ පිළිස් උපේක්ෂාව සාමාන්‍යයෙන් කතා කරනවානේ සුඛ දුක්ඛ කියන කාරණාවත් එක්ක උපේක්ෂා දැන් අටරත මනෝපෝචාර වල පැහැදිලි කරනවානේ උපේක්ෂාසහගත වින්දනයක් කියනවා වින්දනයක් තියෙනවා පිළිසිදු උපේක්ෂාව කියනකොට කාමයේ මිශ්‍ර නැති බව ඒ කියන්නේ ඒ කාමයේ විතරක් නෙමෙයි ඒතර සුඛසත්‍ය පහන දුක්ඛසත්‍ය පහන පුබ්බේව සොම්නසන සොම්නස දුම්නසන් අත්තංගම සැප දුක දුම්නස සොම්නස එතකොට දැන් දැන් පළවෙනි ධ්‍යානයේ තියෙනවා සැපය සැපයෙන් චලනයක් කියනවා ඒක එහෙම එකක්වත් දෙන්නේ නැහැ පළවෙනි ධ්‍යානයේ සැපය හැබැයි කාමී නෙමෙයි නිරාමී සැපයක් හැබැයි නිරාමී සැපයක් වුණාට ඒක සෙල වීමක් ඒතකොට එහෙමවත් දෙන්නේ නැති පිරිසිදු උපේක්ෂාව ඒක ඒක ඇත්තට කිසි දෙයක් කැලන්නේ අන්න ඒ පිරිසිදු උපේක්ෂාවට විදිහ තමයි 이르දිවිසි ඔක්කොම කතා කරන්නේ ඇතරම මේ අරූප සමාධි කියන සිද්ධ විශයක් ඉද්ධ විශයක් වගේම විමුක්තිකාම ප්‍රතිපදා. ඉන්ද්‍රිය වෙනස අවබෝධ කරගෙනයි කියන්නේ කියලා. ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය මොනවා තියෙන විදියක් තමයි. ඔව්. සම්මත නෝනක භාවිතය කියන එක කායිකව විදින්නේ නෙවෙයි. එතකොට දැන් පැවැත්මක් එක්ක පංචකාම කරන්නේ පිළිකුලක් බයක් හිතෙනවා. ඔව්. ඒකනේ අර අර කියන්නේ තුන්වෙනි පුද්ගලයා සිහියේ පැද්දුනහම ප්‍රහාණය කරනවා කියන්නේ. සිහියේ පැද්දුනහම ප්‍රහාණය කරනවා. ඒත් අනේක තමයි අර කුමාටිකුත් පෙන්නන්නේ ගුලුවත්තක් වගේ. එන ගොඩාක් උපමා පෙන්නනවා. කවුරුමත් එනවා පොළි බබා කියමුනේ ඔව්. එහෙනම් ඇත්තනේ. තියනවා තමයි හරියට.